සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දම් සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අප මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයේට වැඩම කොට වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයනංශයේ කතිකාචාර්ය මාලබේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති දර්ශනපති රාජකීය පඬිත විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමින්වන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්මදේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු අද ධර්ම දේශනාවේ තම සැදැහැති දායකත්වය ගැන කටයුතු කරන්නේ අංක 242න් 26 ඔපල් පාක් බටකැත්තර මඩපාත පිළියන්දල කියන ලිපිනෙහි පදිංචි RW සෝමාවතී මහත්මිය ඇතුළු සුපින්වත් පිරිස. ධර්ම දේශනාව ශ්‍රවණයටයි සෝදානම ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු.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 දාන වෛරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා ආපදං සමාධිය සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා මණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සංපාදීත ආම බන්තේ සාදු සාදු බම්බ සුර නරන් සනහාලු දයාවිනී ආලෝකයක් ඝන අඳුනට උදාඋනි දිවියන් පවා පායුගලත් වාමිනී පායුග වඳින් නිමි සංබුදු රජානිනි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්ධස්ස අන්ධං ච ඒක චක්ඛුංච ආරකා පරිවජ්ජයේ දිචක්ඛුං පන සේවේත සෙට්ඨං පුරිස පුග්ගලන්ති ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන තවත් අසිරිමත් බුදුබණ පදයකටයි ඔබේ සිත යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අසිරිමත් බුදු බණ ශ්‍රවණය කිරීම තුළින් ජීවිත පරිඥානීය මනාව ලබා ගන්නට අපට හැකියාව ලැබෙනවා. පින්නතුනි සන්තුට්ටස්සායන් ධම්මෝ නායම් ධම්මෝ අසන්තුට්ටස්ස බුදුබණ අහන අය පින්කම් කරන අය සතුටු සිතින් ප්‍රභාෂ්වර සිතින් අචංචල සිතින් ඒකාග්‍ර සිතින් කරන්න කියලත් බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ කරන කුසලයෙහි උපරිම ඵලය නෙලා ගන්නට හැකි වෙන නිසා. පින්නතුනි මා මතක් කළා සද්ධර්ම ශ්‍රවණීය ජීවිත පරිඥානේ ලබා ගන්නට හේතු භූත වෙන බව. පින්නතුනි ඥාත පරිඥා කියලා අපේ බණ පොතේ වචනයක් වෙනවා. ඒ වගේම තීරණ පරිඥා පහාන පරිඥා පරිඤ්ඤා වර්ග තුනයි. මොනවද ඥාත පරිඤ්ඤා කියලා කියන්නේ ධර්මයත් එක්ක ඉන්න කෙනාට නිතර බුදුබණ අහන කෙනාට ධර්ම සාකච්ඡා කරන කෙනාට දහම් ගැටලු ප්‍රශ්න කරන කෙනාට උත්තර බලාපොරොත්තු වෙන කෙනාට ලැබෙන වාසිය. මොකද්ද? ඥාත පරිඥා. ඥාත කියලා කියන්නේ හොඳට දැනගන්නවා. මේ ඥා කියනකොට ඔය ඥා කියන මූල ධාතුවෙන් හැදෙන වචන කීපයක්ම තියෙනවා. ඔබ අහලා ඇති. මොනවද එක වගේ වචන ටික. සංඥා, විඤ්ඤා, පඤ්ඤා, පරිඤ්ඤා, අභිඤ්ඤා. එතකොට මේ සංඥා කියන්නේ සාමාන්‍ය මතු පිටින් හඳුනා ගැනීම. විඤ්ඤා කියන එක ඊට වඩා මනසට ගිහිල්ලා එහි කාර්යාවලියක් සිද්ධ වෙලා ඊට වඩා ටිකක් ගැඹුරට දැනෙනවා. පඤ්ඤා ආන්න සංඥාව හරහා විඥානී ලැබී එතනින් පඤ්ඤාවට ගියාම පින්නතුනි තවත් බලවත්. නත් සති පඤ්ඤා සමා ආභා මේ ලෝකේ පින්නතුනි ප්‍රඥා එළිය තරම් වෙන බලවත් ආලෝකයක් එළියක් නැහැලු ආලෝක ධාරානම් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා මොනවද ඒ හිරු එළිය සඳ එළිය ගිනි එළිය සහ නැන එළිය පින්නතුනි හිරු එළියට වඩා සඳ එළියට වඩා ගිනි එළියට වඩා නැන එළිය මහා බලවත් ආලෝකයේ භව රශ්මී කදම්බයේ භව පජ්ජෝත කියන සූත්‍රයේදී සංයුත්ත නිකාය කියන බණ පොතේ බුදුහාමුදුරුව උගන්වලා තියෙනවා. ඒ නිසා සංඥා විඤ්ඤා පඤ්ඤා ඊළඟට පරිඤ්ඤා ප්‍රඥාව අපේ පනැස ඇතුළාන්තේ ඇහැ මෝදු වෙන්න වෙන්න අපි ඊටත් වඩා ගැඹුරින් ජීවිතයේ දිහා සංසාරයේ දිහා ලෝකයේ දිහා බලන්නට පුරුදු වෙනවා. අභිඤ්ඤා එහි ප්‍රතිඵලයක් හැටියට පින්නතුනි පස්වෙනි අවස්ථාව. සංඥා විඤ්ඤා පඤ්ඤා පරිඤ්ඤා අභිඤ්ඤා අභිඤ්ඤා කියලා කියන්නේ ඒ ප්‍රඥාව හරහා ටික ටික ටික ටික ටික ටික ගැඹුරට යනකොට මෙන්න පින්නතුනි විශේෂ වැටහින් අපට ලැබෙන්න පටන් ගන්නවා. අභිඥා ලබන මනසක් අපට උරුම වෙන්න පටන් ගන්නවා. විශේෂිත ඥානීය ලෝකේ තත්තු පරිද්දෙන් දැනගන්නට අපට වාග්ය ලැබෙනවා. එවැනි මනසකයි පින්නතුනි ඉද්ධිවිද දිබ්බ සෝත දිබ්බ චක්කු පරචිත්ත විඥානන පුබ්බේ නිවාසානුස්සති වැනි මහා විඤ්ඤා ඇතිවන්නේ හටගන්නේ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණී කරන කරනවා කියන එක පින්නතුනි දැනකොලොත් මහා බලවත් භාවයකට සෝමාවතී අම්මා ගමන් කරන්න පුළුවන්. ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ බණක් අසනවාය පිනක් කුසලයක් සිදු කරනවාය කියන මේ පිරිසිදු චේතනාවෙන් මේ දේශනාවට සවන් දෙන්න කියලා අපි ආරාධනා කරනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඊටාම වටිනවා මේ ධර්ම ඖෂධය පානය කළොතින්. පින්නතුනේ ඖෂධ පානය කරන්නේ ලෙඩ තින අය. එතකොට මේ බණ අහන අද මේ බණෙහි දායකත්වයේ දරන පිළියන්දර බට කැත්තර අපේ සෝමාවති අම්මා ඇතුළු පිරිස හිතයි අපි ඔක්කොම ලෙඩ්ඩුද කියලා. ඇත්ත උත්තරේ නම් ඒක එහෙම තමයි. අපි හැමෝම ලෙඩ වෙලා මොනවද අපට තියෙන ප්‍රධාන ලෙඩ? ලෝභය කියන දෙයින් ලෝභය නැමැති ලෙඩේ අපිට තියෙනවා රෝගය. ලෝභය නැමැති රෝගය තියෙනවා. ද්වේෂය නැමැති රෝගය තියෙනවා. මෝහය නැමැති රෝගය තියෙනවා. සංසා රෝගා මහබ්බයා ඒ නිසා ප්‍රධානම බය සසර බිය. සසර බිය ඇතිවන්නේ ඇයි? ලෝභය, ద్వේෂය, මෝහය නිසා. මෙන්න මේ ලෙඩින් රෝගයන්ගෙන් පෙළෙන අපි ධර්මය නැමැති ඖෂධය පානය කරන්න. ධම් ඖෂධ සමන්නත්ති ඒතං පිවත භික්ඛවෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ විවිධ ඖෂධ තිබුණාට කොළ ඖෂධ, පැළ ඖෂධ, මූල ඖෂධ ඔය කොච්චර තිබුණත් පින්නතුනි ඒ සියලු ඖෂධවලට වඩා මේ ධර්ම ඖෂධය බුදුරජාණන් වහන්සේ ලෝකයට ලබා දුන් අසිරිම සද්ධර්මය මිනිසුන්ගේ කය පමණක් නෙමෙයි సంతානිය සුවපත් කරලා සිත සුවපත් කරලා ආශ්චර්යවත් මනසක් ඇති කරන්නට අපිව මෙහෙवला මේ ධර්මයේ විසින් මුළු මහත් භයානක සසර දුකින්ම අපිව එතර කරනවාමයි සංසාර විස වෘක්ෂස්ය ද්වේ ඵලේහ මෘතෝපමේ සුභාසිත රසාස්වාද සජ්ජනීසුච සංගම කියලා හොඳ ඉගැන්වීමක් ඔබ අහලා ඇති. සංසාර විෂ වෘක්ෂස්ය මේ සසර කියන එක මහා කට්ටු සහිත විස ගහක්. කවුරුත් ඒක පිළිගන්නවා නේද? සසර කියන එක කට්ටු සහිත මහා විස ගහක් මේක. දෙවන්ත ගහක්. අතුපතර විහිදිලා මේක හා කොහෙන් ආරම්භ වෙලා කොහෙන් ඉවර වෙනවද කියලා කැලේ සොයන්න බෑ ලොකු ගස් එහෙමයි. අනිත් ගස් එක්ක අතු එකතු වෙලා. හැබැයි ද්වේපලේහ මුතෝපමේ මේ කටු සහිත විෂ සහිත සසර නැමැති අමුතු ගහේ අමාපල දෙකක් තියෙනවලු. හරි අපූරුයි. හටු සහිත වුණාට විෂ සහිත වුණාට අමා ඵල දෙකක් තියෙනවා. මොනවද මේ අමා ඵල? මිහිරි ඵල දෙක. සුභාසිත රසාස්වාද සජ්ජනේ සුච සංගම. සුභාසිත වචනේ. ඒක එක ඵලයක්. සංසාරේ නැමැති කටු සහිත බියකරු විස සහිත ගහේ හැදෙන එක ඵලයක් තමයි මොකද්ද? සුභාසිත වචනේ. මේ ලෝකේ සුභාසිත වචන ලෝකයට ලබා දුන් උත්තමයාණන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ. එනිසා මා ඔබ මේ සාකච්ඡා කරන්නේ ඒ සුභාසිත වචනය. බුදුබණ. සජ්ජනී සුච්ච සංගම අනිත් අමාපලයේ මොකද්ද? සත් සත්පුරුෂ අය සමග එකතු වීම. සත්පුරුෂ අය සමග එකතු වීම. කවුද සත්පුරුෂයෝ? ගොඩාක් සල්ලි මුදල් යාන වාහන ගේ දොර ඉඩකඩම් තියන අය සත්පුරුෂයෝද? නෑ. පින්නතුනි මහා බලවත්කම් තියන අය සත්පුරුෂයෝද? නැහැ. ධර්මයේ දන්න අය කුසලයේ අකුසලයේ පහදලා දෙන අය. පින පවගෙන තේරුම් කරලා දෙන අය. සසර බය ගැන නිසියාකාරයෙන් අපිව දැනුවත් කරන අය සීලයට අපිව යොමු කරන අය. සමාධියට අපිව යොමු කරන අය. ප්‍රඥාව කරා යන්නට අපිව යොමු කරන අය කවුද? සත්පුරුෂයෝ. ගිහි වේවා පැවිදි වේවා ඒ නිසා පින්නතුනි ධර්මය හොඳම සත්පුරුෂයා කරගන්න පුළුවන්. ධම්මකාමෝ භවං හෝතේ ධම්මදිස්සී පරාභව. ධර්මයට කැමති අය හොඳට දියුණුව කරා යනවා. ධම්මදිස්සී පරාභව. සෝමති අම්මා ධර්මයට ද්වේෂ කරන අය ධර්මයේ ඕනි නේ කියලා ජීවත් වෙන අය මහා ප්‍රපාතයකට මෙලව මෙන්ම පරලොවදීද ඇද වැටෙන බව බුද්ධ දේශනාව. එතකොට මේ විදිහට ඥාත පරිඥා හොඳට යමක් දැන කියා ගන්නට ඥානීය මෝදු කර ගන්නට සද්ධර්ම ශ්‍රවණී හරහා භාග්‍ය ලැබෙනවා. තීරණ පරිඥා ඊළඟ පරිඥාව ඥාත පරිඥා කියන දැනගත්තාම තීරණ පරිඥාව වෙනවා. ඒ කියන්නේ මේක කුසලය මේක අකුසලය. මෙන්න දුක මෙන්න සැප. මෙන්න ධර්මය මෙන්න අධර්මය කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. තීරණී කරනවා. පහාන පරිඤ්ඤා හානි කරයි කියලා කලින් තීරණ පරිඤ්ඤාව ඇති වෙච්ච ගමන් පහාන පරිඤ්ඤා මෙන්න ප්‍රහාණය කරනවා අයින් කරනවා බැහැර කළ යුතු දෙය බැහැර කරනවා එහිදී ප්‍රධාන වශයෙන්ම තෘෂ්ණාවේ ස්වභාවය අඳුනගෙන එහි භයානකත්වය අඳුනගෙන මේ තසිනය හේවත් තෘෂ්ණාව ප්‍රහාණය කරන්නට අපට කල්පනා වෙනවා. එය පින්නතුනි තදංග ප්‍රහාණි හරහා. ඒ කියන්නේ తాවකාලිකව නේද? විකම්බන පහන. ඒ කියන්නේ විස්කම්බන ප්‍රහාණින්. තව ටිකක් ගැඹුරට ගිහිල්ලා ධානා මට්ටම වගේ. සමුච්ඡේද පහන ඒ කියන්නේ සම්පූර්ණයේ මුල් පිටින් ගහක් උදුරලා වීසි කරලා අයින් කරන්න වගේ මේ තෘෂ්ණාව සපුරා නැති කරනවා. එතකොට තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. තෘෂ්ණාව සපුරා නැති කළ තැන සසර බියේ නැති වෙලා අපි නිවන නැමැති සිහිල් නදියට සිහිල් තොටුපළට ආන සමීප වෙනවා. එතකොට අපේ ලෙඩ තුනම ඉවරයි. මොනවද? යෝ රාගක්ඛයෝ යෝ දෝසක්ඛයෝ යෝ මෝහක්ඛයෝ වයං උච්චති නිබ්බාන රාග ద్వේෂ මෝහ මේ ලෙඩ තුනම ලෙඩ හදන මුල් තුනමයින් කරපු ගමන් සසර බිය දැනෙන්නේ නෑ බොහොම සැනසීමටපත් වෙනවා ශාන්ත භාවයටපත් වෙනවා නිවුණු භාවයටපත් වෙනවා ගින්දර ඇවිලෙනවා නේද ගින්දර ඇවිලෙනවා. ඇයි ඇවිලෙන්නේ දැවෙන දේවල් තියෙන නිසා. ඒ නිසා පින්නතුනි දැවෙන දේවල් අයින් කළා නම් දැවෙන්නේ මොනවද අපි? ලෝභයෙන් දැවෙනවා, පිච්චෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. මේ දැවෙන දේවල් දාහ්‍ය ද්‍රව්‍ය අයින් කරාම දැවෙන්න දෙයක් නෑ. එතකොට ගිනි සිලපවා කොහෙන් ගියාද කියලා හිතා ගන්නවත් බෑ. නිබ්බන්ති දීරා යථායම් පදීපු හරියට පහන් සිලක් නිවිල ගියා වගේ අපි රහත් භාවින් ඔන්න සැනසෙනවා. මේ බණහන සෝමාවති අම්ම ඇතුළු මේ පින්වත් පිටස කොයි කාටත් පරම සුඛය ලැබෙන්නේ ූපසමය මුල් කොට ඇති ඔය විදිහට පහන් සිලක් වගේ නිවී යන්න පුළුවන් නම් භයානක රෝග මුල් අයින් කරගෙන හොඳයි පින්නතුනි අපි තව ටිකක් ඉදිරියට ගමන් කරමු. අපි බණ ටිකක් කියන්න මාත්‍රිකාවට ගත්තා ද්විචක්කු සූත්‍රයේ කියවෙන අපුරු ගාතාවක්. මේ ගාතාව හරහා අපට උගන්වනවා සසර බිය හඳුනගෙන භයානකත්වයෙන් මේ මහා අනතුරින් අගාධයෙන් ගොඩ යන්න නම් ඔබ කවුරු වගේ වෙන්න ඕනද කියලා. කොහොමද ක්‍රියා කළ යුත්තේ කියලා අපූර්වට කියවෙනවා. බලන්න. අන්ධංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජයේ දිචක්කුං පන සේවේත සෙට්ටං පුරිස පුග්ගලං බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔබ කැමතිනම් නිවන නැමැති සිහිල් නදියට බැස ගන්නට ඔබ කරන්න ඕන දෙයක් තියෙනවා. දුරු කළ යුතු පුද්ගලයෝ දෙන්නේ පෙන්නනවා. කවුද? අන්ධංච. අන්ධ වෙච්ච කෙනා ආශ්‍රය කරන්න එපා. අන්ධ කෙනෙක් වෙන්නත් එපා. ඇස් දෙකම අන්ධ නම් අයින් කරලා දාන්න. අන්ධංච. ඒක චක්කුංච එක්කෙහෙත් පේන කෙනත් අයින් කරලා දාන්න. එයාගේ කැහැක් අන්දයි සෝමවති අම්මා අනිත් ඇහැ පේන්නේ එයත් අයින් කරලා දාන්නලු. ආරකා පරිවජ්ජය නිකන් ළඟින් නෙමෙයි. දුරින්ම දුරු කරන්නලු කිට්ටුවත් වෙන්න එපාලු අන්ධ පුද්ගලයාට. ඒ වගේ මේ කෙහෙක් අන්ධ පුද්ගලයා. ඇස් දෙකම අන්ධ කෙනාවත් ඈතින්ම දුරු කරන්නලු. එක හැක් අන්ධ කෙනත් ඈතින්ම දුරු කරන්නලු. මෙහෙම කියනකොට සෝමාවති අම්මට හෝ මේ පිරිසට හිතෙයි බුදුහාඳුරන්ගේ ඒ බණ නම් හරිනේ කියලා. ඇයි? අන්ධ පුද්ගලයෝ අයින් කරලා කොහොමද? එක් එහෙක් හරි පේන කෙනාට උදව් කරනවා මිසක එයා ඈතින්ම දුරු කරන්නේ කොහොමද කියලා හිතේ. මේ ඒ අන්ධයෝ ගැන නෙමෙයි මේ කතාව. අන්ධංච කිව්වේ ඇස් දෙකම අන්ධයි. ඒ කියන්නේ මෙලව ගැන හරි විශ්වාසයක් නැහැ. මෙලව ජීවිතයත් සීල සම්පන්නව, ගුණ සම්පන්නව, ධාර්මිකව හදාගෙන නේ. මේ බණපදයක් අහන්නේ නේ. පොහොය දවසකටවත් පන්සලකට යන්නේ නේ, යන්න හිතක් දෙන්නෙත් නෑ. මෙලවත් අන්දයි. රූපය මනුස්ස වුණාට මනුස්ස වේශේන මෘගාශ්චරಂತಿ. රූපය තමයි මනුෂ්‍ය හැබැයි චරණය අමනුෂ්‍යයි. මෘගයෝ වගේ. අන්න එතකොට පින්නතුනි ධර්මයේ සෙවීමක් නැති ධර්ම කරුණක් තේරුම් ගන්න නැති සීලයක් නැති සමාධයක් නැති ප්‍රඥාව නැති මිනිස්සු ඔහේ කාල බීලා ජීවත් වෙනවා නම් ඔන්න එක හැක් අන්ධ කරගත්තා. පරලොව ගැන හිතන්නෙත් නැත්තම් පින්නතුනි ඇස් දෙකම අන්ධයි. තව සමහරු එහෙම නෙමෙයි. ඒ අය පරලොව ගැන හිතන්නේ නේ. හැබැයි මෙලව ගැන විතරක් පින්නතුණි කල්පනා කරනවා. මෙලව ගැන විතරයි. මෙලව හොඳට යමක්කම සොයාගෙන ගෙයක් දොරක් හදාගෙන අන්න ජීවත් වෙනවා. ඉඩකඩම් ගන්නවා, සල්ලි සොයනවා නේද? වැරදි ක්‍රමයන්ගෙන් හරි සල්ලි සොයනවා. හැබැයි මෙලව ගැන හිතලා විතරක් කටයුතු කරන අයත් ඈතින්ම දුරු කරන්නලු. මොකද ඒ සත්පුරුෂයෝ නෙමෙයි. මෙලව සහ පරලොව ගැන දෙලව ගැනම යම්කිසි සංවර්ධනයක් දියුණුවක් නැති කෙනා. ඒව ගැන කල්පනා කරන්නේ නැති කෙනා S2 මන්දයි. මෙලව විතරක් සංවර්ධනීය වෙන කෙනා භෞතිකව විතරක් සංවර්ධනය වෙන කෙනා ආධ්‍යාත්මික ගුණවගාවක් නැති කෙනා පින්නතුනි එයත් දුරු කරන්න. එක හැකන්දයි. මෙලව හරි ගියාට හරි ගියා වගේ පෙනුනාට එයාට පින්නතුනි සසර භයානකත්වයෙන් මිදෙන්න බෑ. අනතුරෙන් මිදෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා අන්ධංච ඒක චක්කුංච ආර්කා පරිවැජ්ජී. දැන් සෝමාවතිය අම්මට මතකයි නේද? අන්ධ පුද්ගලයා කියලා කියන්නේ කවුද? මෙලව භෞතික දියුණුවකුත් නැහැ. ඒ වගේම පරලොව දියුණුව ගෙන දෙන ආධ්‍යාත්මික වටින ගමනකුත් නැහැ. එතකොට ඇස් දෙකම අන්ධයි. නැත්තම් මේ අයින් කරන්න කිව්වේ අන්ධය නෙමෙයි. ඒ අන්ධයොන්ට වඩා භයානකයි මේ අන්ධභාවය. නේ? දිවා පශ්‍යති නෝලූකහ කාකෝ නක්තන්න පශ්‍යති. විද්‍යාහීනෝන මූඩස්තෝ දිවා නක්තන්න පශ්‍යති. ලස්සන කියමන. බලන්න උලූක කියන්නේ කවුද? බකමූණා. බකමූණා රාත්‍රී කාලයට නිමි දවල් කාලයට තමයි අන්දනේ. දවල් කාලෙට අන්දයි. රාත්‍රිදී පේනවා. හැබැයි කවුඩා කාක්කා පින්නතුනි එයා රාත්‍රී කාලයේදී අන්දෙක්. හැබැයි යම් කිසි කෙනෙක් මේ වටිනා මහර්ග ධර්මයේ දැන කියා ගන්න නැද්ද? එයා බකමුණාට වඩා අන්දයි, කවුඩාට වඩා අන්දයි, රෑදවල් දෙකම නොදකින මහා අන්දෙක් වෙනව හරියට මේ ද්වි චක්කු සූත්‍රයේ කියවෙනවා වගේ. ඒ නිසා බුදුහාඳුර අපට අවවාද කරන දිචක්කුම් පනසේවේත ආශ්‍රය කරන්නලු ඇස් දෙකම පේන කෙනා. කවුද ඇස් දෙකම පේන කෙනා? මෙලව හොඳට සංවර්ධනය වෙනවා නිසි නියම ධාර්මික ක්‍රමී. ඒ වගේම ධර්මයේ හරහා ගමන් කරන නිසා ධර්මයේ සොයන නිසා ධම්මචර්යාව තියෙන නිසා සමචර්යාව තියෙන නිසා එයාගේ පරලොව ඇහත් ඒ පැත්තත් සරුසාරයි එතකොට මෙලවත් සරුයි පරලවත් සරුසාරයි. මෙන්න මේ විදිහට සසර බිය නැති කරන්න නම් දි චක්කු පුද්ගලෙක් වන්න. දැන් ඔබ හිතන්න මේ සවන් දෙන ඔබ මේ බෞද්ධ රූප වාහිනිය හරහා හෝ මෙතන රැස් වෙලා සිටින දායකත්වයේ දරන අපේ සෝමාවති අම්මා ඇතුළු පිරිස හෝ හිතන්න මම අන්ධෙක් දැස් දෙකම අන්ධද? එකක් අන්ධද? එහෙම නැත්නම් ඇස් දෙකම හොඳට පේන ද්විචක්කු පුද්ගලෙක්ද කියලා ඔබ ඔබම තීරණය කරන්න. ඔබට ඇස් දෙකම හොඳට පේන්නේ නැත්තම් කියන්නේ මෙලව පරලොව දෙලව දියුණුවටම මග සාදාගෙන නැත්තම් ඔබ තවමත් ගිනි ගන්නවා. ඔබේ ගිනි ගොඩ කවුරුවත් නිමලා නෑ. නැවත නැවත ගින්නට පිදුරු දමන්න වගේ සංසාරයේ නැමැති භයානකත්වයට වැටෙනවා. ඒ නිසා පින්නතුනේ දිචක්කූ පුද්ගලයෙක් වෙන්න. මෙන්න මේ ද්විචක්කූ පුද්ගලයෙක් වීමට අවශ්‍ය කරන හරියට කමටහන් කිව්වත් වැරදි නැහැ කරුණු 8ක් අෂ්ට මරණ ස්පේ යටදී කතා කරලා තියෙනවා. ඒකට එන්න කලින් පින්නතුනි මේ අපේ ජීවිත ස්වභාවය ගැන යමක් ලැබුණහම තෘෂ්ණාව මත ඉදිරියට ගියා වගේම තෘෂ්ණාව නැවත හිස එසවීමෙන් අපි ප්‍රපාතයට වැටෙන හැටිත් ඉගෙන ගන්න ඕන. සෝමාවති අම්මා අහලා තිනවද දන්නේ නැහැ මහා මන්දාතු කියලා පැරණි රජෙක් ගැන. ලෝකාරම්භේදී තමයි මේ ගැන කියවෙන්නේ නේ. අපි ජාතක පොතෙත් තියෙනවා. එයා අවුරුදු 84000ක් ජීවත් වුණාලු. හැබැයි දසරාජ ධර්මයේ තියලා තියෙනවා. මොනවද දසරාජ ධර්ම? දානං සීලං පරිච්ඡාගං අජ්ජවං මද්දවං තපං අක්ඛෝදෝ අවිහිංසාච කාන්තිච අවිරෝධතා ඔයගේ දේවල් නේ ගාතාව ගොඩක් අයට පාඩම් දාන සීල පරිත්‍යාග නේද ඈද නැතිකම මෘදු බව විදිහට තියෙනවා මෙන්න මේ දසරාජ ධර්මය රට පාලනය කරපු නිසා මෙයා ගොඩාක් කල් ජීවත් වුණා මහා මන්දාතු රජතුමා එතකොට චක්‍රවර්ති රාජ පදවිය ලැබුණා. ඔබ දන්නවා චක්‍රවර්ති රාජ පදවියේදී චක්‍ර රත්නයක් හම්බ වෙනවනේ. ඒකෙන් මේ අනන්ත විශ්වයේ ඕනෑම තැනකට ගමන් කරන්න පුළුවන්. රජතුමා එක පැත්තකින් හොඳයි ධාර්මිකත්වයේ තමයි. එයා බැලුවේ. එයා දවසක් ඇමතියන්ට කතා කරලා කියනවා මම හොඳට සැප විඳින කෙනෙක්. ඇමතිවරුනි මට මේ සැප මදි. 84000 ජීවත් වෙලත් කියනවා මේ සැප මට මදි කියලා. මම මීට වඩා වෙනත් විශ්වයේ තැනකට ගමන් කරන්න ඕන. ඇමතිවරු කිව්වා එහෙනම් අපි අහලා තින්නේ දිව්‍ය ලෝකේ යන්න තමයි. දැන් අම්මා බොහෝ අය කැමති දිව්‍ය ලෝකේ යන්න නෙනේ. දන් ටිකක් දුන්නත් දිව්‍ය ලෝක සැප ප්‍රාර්ථනා කරන මේ හොඩක් දම් බෙදන්නේ. එනාට දිව්‍ය ලෝකෙන් පර්චස් 10ක් 12ක් ගන්නයි කල්පනා. මොකද මේ කොළඹ එහෙම පිළියඳල පැද්දෙත් එහෙමනේ. ඉඩම් ගණන් හරියට පර්චස්. හිතනවා මගේ මිනිබිරීට හරි දෙන්න පුළුවන් මම භාවිතා නොකලත් දිවි ලෝකින් 10ක් 15ක් ගත්තොත් කියලා පර්චස්. ඒ තෘෂ්ණාවම නිසා දිව්‍ය ලෝකයෙන් පර්චස් ගන්න ගිහිල්ලා අටමහ නිරයෙන් හම්බ වෙනවා අක්කර 15ක් විතර පර්චස් 15ට. තෘෂ්ණා සිත නිසානේ. දැන් මහා මන්දාතු කිව්වා ඇමතිවරනේ මට දිව්‍ය ලෝක කියන්න. නගින්නේ කිව්වා චක්‍ර රත්නේ හරහා ඔක්කොම නැග්ග දිව්‍ය ලෝකෙට ගියා. සතරවන් දෙවිවරු උදව් කළා. පිළිගත්තා. ඔන්න දැන් දිව්‍ය ලෝකෙ දිව්‍ය සැප විඳිනවා. සතරවන් දෙවිවරු උපස්ථාන පවා කරනවා. අයි මෙයා හොඳ කෙනෙන්නේ. ගුණයට කවුරුත් පින්නතුනේ සලකනවා බය වෙනවනේ. අපි බය වෙන්න ඕනේ මර බලයට නෙමෙයි ධන බලයට නෙමෙයි මුදල් බලයට නෙමේ ಗುಣ බලයටයි. ಗುಣ බලයට බිය විය යුතුයි ඇත්තට. අපිට වඩා කවුරු හරි ಗುಣ සම්පන්න නම් ගරු කරන්න ඕන. නේද? පූජකෝ ලබති පූචං වන්දකෝ පටිවන්දන. පිදිය යුත්තම් පුදන කෙනා එයත් පිදීමට ලක් වෙනවා. ඔබ කාට හරි වඳිනවා නම් ඔබේ දරුවෝ බලනවා මේ අපේ අම්මා අපේ තාත්තා මේ ඉහළ වැඩිහිටියයට වන්දනා කරන අපිත් වඳින්න ඕන කියලා ඔබත් වැඳීමට ලක් කරන මේක හරි වටින දෙයක්. දෙවිවරු වඳිනවා ගරු කරනවා. උපස්ථාන කරනවා. මෙහෙම ඉන්නකොට එහෙත් 84000ක් හිටියා දිව්‍ය ලෝකේ. manuss ලෝකේ 84000යි මහා මන්දාතු. දිව්‍ය ලෝකෙත් 84000යි. ඒ පාර කියන එමතිවරුනි මට මදි මේ සැපවින්දා. මීට වඩා සැප තියෙන තැනකට යන්න ඕන. ආපු ඇමතිවරුකෝ අපේ මේ දරුවෝ මුණුපුරෝ ඉන්නවා, දරු මල්ලෝ ඉන්නවා. නෝන්ලා බලන් ඇති මෙහි ඉඳලා හරියන්නේ නැහැ රජතුනේ අපිට නම් බෑ උඩ යන්න මීට වඩා ඔබතුමාට යනවනම් යන්න තියෙන්නේ මෙහෙන් එහෙට යන්න ඕනේ බ්‍රහ්ම ලෝකේ යන්න ඕනේ ওই තවුතිසාව කියන එක හරි බලවත් ශක්‍රයා හැම ඉන්නවා ඒ නිසා හිත ඔබ වහන්සේ ගොඩ වෙන්න අපිව පල්ලෙහාට දාන්න ඊට පස්සේ කිව්වා එහෙනම් මේ චක්‍රරත්නේ යන්න පල්ලෙහාට යන්නේ කියලා ගිහිල්ලා ඕක මගේ පුතාට බාර දෙන්න එහි පුතා ඉන්නෝනේ රජකම කරන්න කියන්නේ මෙයා කොහොම හරි තවුතිසාවට ගියා මහා මන්දාතු. එහෙත් ශක්‍රය ප්‍රධාන පිරිස මෙයා එනවයි කිව්වහම බාරගත්තනේ. ශෛලාසනින් භාගයක්ම බාර දුන්නා. අද ඉඳලා එකම ශක්‍රය නෙමෙයි ශක්‍රය දෙන්නයි. ශක්‍ර පදවිය දුන්නා. ඔබ හරි ගුණවන්ත කෙනෙක්. දසරාජ ධර්මයේ රට පාලනය කරපු කෙනෙක්. චක්‍රවර්ති රජ කෙනෙක් බලවත් කෙනෙක්. මෙන්න සෛලාසනින් භාගය. ශක්‍රය දුන්නා. පිරිසෙන් භාගයක් දුන්නා. තවතිසාවින් භාගයක්ම දුන්නා. ඔක්කොම දුන්නා. පින්නතුනි ශක්‍රයෝ මෙරිලා යනව නැති වෙලා යනව චුත වෙලා යනවා මියා චුත වෙන්නේ. ඕන්න ඉලක්කමින් ගණන් කරන්න බැරි අසංඛ්‍ය වර්ෂ ගණනාවක් මෙයා ශක්‍රයා හැටේ හැබැයි භාග ශක්‍රයා. ඒ භාගයෙන් දුන්නේ. නිතරම අලුත් කෙනෙක් කෙනකොට එයයින් භාගයක් තමයි. මෙහෙම මෙහෙම ශක්‍රයෝ 36ක් ඇති වුණා නැති වුණා. මෙයා කල්පනා කළා මේ බාධාවීන් වැඩක් නැහැ. ෆුල් එකම ගන්න ඕන කියලා හිතුවා. ඊළඟ පාර මං සටනක් දියත් කරනවා ඊළඟ චක්‍රයත් එක්ක. හිතපු ගමන් මොකද උනේ ලෝභයේ වැඩි වෙලා. එක පාට මරතිච්ච රිද්දිය ආනුභාවයේ නැති වුණා. චක්‍ර රත්නය අන්තර්ධාන වුණා. ඒ ශක්ති බලය නැති වුණා. ආලෝකයකුත් නෑ දැන්. ප්‍රභාෂර ගතියක් නෑ. නිකම් පරඬැලක් වගේ වුණා. වේලිලාගේ ගොරකලෙල්ලක් වගේ වුණා. ඩෝංගාලා ප්‍රපාතයට ඇදගෙන වැටුණා මනුෂ්‍ය ලෝකෙටම. හරියට තමන්ගේම පුතාගේ රාජධානී උයනේ ගහක් යටට. හැබැයි තුවාල වෙන්න දුන්නේ නැහැ දෙවිවරු ටිකක් රැක්කා. ඇයි හොඳට ගමනක් ගිහිපු කෙනෙන්නේ. ඒ වුණාට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. මේ මනුස්ස සිතේ තියෙන ගිනි ගන්නවා කියන මහ පුදුම දෙයක්. 100ක් ලැබුණු කෙනා හිතනවා නෑ අපරාධෙමට 1000ක් ලැබුණනම් හොඳටම ඇති කියලා. මෙන්න 1000 ලැබෙනවා. 1000 ලැබුණාම හිතනවා ඒ පාර අපරාධී දවසට 5000ක් ලැබුණා නම් තමයි හොඳ කියලා. මෙන්න 5000ත් ලැබෙනවා 5000 ලැබුණාම ඉතුරු නැහැ ලක්ෂයක්වත් දවසට ඉපිව්වනම් තමයි හොඳ කියලා ඒ වගේ තමයි මේ මහා මන්දාතුරත් උනි එහෙම ගිල්ල එක පාට වයසට ගිහිල්ලා නිකම් පරඬැලක් වගේ ඇදගෙන වැටුණා අර උයනේ ගහක් යටට දෙවිවරු හැබැයි ටිකක් රැක්ක තුවාල වෙන දුන්නේ පස්සේ එක උයන් පල්ලෙත් දැක්ක මෙන්න මහා මන්දාතු වෙන්න ඕන කාලයකට පස්සේ මහා පරණ්ඩලක් වගේ උයනේ ගහක් යට පුතාට කිව්ව පුතානේ දැන් රජ්ජුරුව පුතා මහා පෙරහැරකින් ඇවිල්ලා ගෙනියන්න ලෑස්ති වුණා. පෝ මගේ තාත්තයි කියලා. හුඟ කලකින් ආවේ දිව්‍ය ලෝකේ ටුවර් එකක් දාලා ආවේ උය. පස්සේ කිව්වා අනේ පුතේ එහෙම කරන්න එපා. මම ලොකු චාරිකාවක් නම් ගියා තමයි. ඒ වුණාට මේ සිත සෑහීමකටපත් වෙන්නේ නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඇද්දගෙන වැටුණානේ මේ ප්‍රපාතයට. මට ඇතිවීමක් නැහැ. ඒ නිසා හරි භයානකයි මේ සංසාරේ ගමන. මව ගෙනියන්න එපා. මම පුංචි උපදේශයක් දෙන්නම්. මේ භයානකත්වය ගැන හැමෝටම කියලා දෙන්න. හිතේ ගමන මේ දුර ගමන් යන දුරංගම සිත මහ භයානකයි. හදපු සිත තමයි භාවිත සිත තමයි අපිව සුවපත් කරන්නේ. අභාවිත සිත ඉන්ද්‍රිය සංවරයක් නැතිව යන ඒ හරහා හැදෙන සිත භයානකයි. ඒ නිසා පුතාට කිව්වා දසරාජ ධර්මයෙන් පාලනය කරන්න. දැන් මට යන්න ඇත්තටම යන්න වෙලාව හරි කියලා චුත්ත වෙලා ගියා. ඔන්න මහා මන්දාතු රජුරුවන් ගැන අපේ ජාතක පොතේ තියෙනවා. ජාතක පාලියේනවා ඒ විස්තරය. මෙවන් සසර භයානකත්වයක් ඇති නිසාම අෂ්ටවිධ මරණස්මෘතිය හරි වැදගත් වෙනවා මේ සුවපත් භාවය ලබන්න. දුවන සිත, දුවන, පනින, දඟලන සිත එක්තෙන් කරගෙන බලවත් කරගෙන හදාගන්න එක උදව් වෙනවා. හරි ගිය හැම කෙනෙකුටම හරි ගියේ සිත හොඳට හදාගත්ත නිසා. වැරදුන හැම කෙනෙකුටම වැරදුනේ පින්නතුනේ සිත හදාගන්න බැරි වෙච්ච නිසා. ඔබ තරමක් හෝ හිත හදාගත්ත නිසා මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබුවා. මනුස්ස ජීවිත ලැබලත් ඇත්තටම සමහර අය අන්දයි. අත් දෙක වැඩ කරනකොට කකුල් දෙක වැඩ කරන්නේ නේද? ශාරීරිය ලස්සනට පිහිටියට නමුත් මනස සමහර අය විකල් වෙලා මානසින් මානසික ලෙඩ ඔබට එහෙම නොවුනේ පින්නතුනි ඔබ යම් මට්ටමකට හෝ භාවිත සිත ඇති කරගන්නට උත්සාහ කරපු නිසා. ඉන්ද්‍රිය ශික්ෂණයක් තියෙනවා. පින්නතුනි බලමු අෂ්ටවිධ මරණ ස්මෘතිය කොහොමද කියනවා. සම්පatti විපත්තිනෝ කියලා කාරණයක් තියෙනවා. මේ ලෝකේ තියෙන අසාරත්වය දකින්නලු ජීවිතයේ තියෙන අනියත බව මෙන්න මෙහෙම. මොකද්ද සම්පatti විපත්තිනෝ කියන්නේ? අපිව අපේ මේ කය රකින්න, කය වඩන, සිත පිනවන අපි ළඟ තියෙන වස්තු දීපල නැති වෙන්න පුළුවන්. මේ කය අරඤ්‍යන වාහනයක් තියෙනවා කියන්නේ. වාහනේ කැඩෙන්න පුළුවන් විනාශ වෙන්න. අසාරයි එතකොට නේද? ඒ වගේම අපිව මේ කය රඳවල තියෙන කයට සෙවන දෙන ගයක් තියෙන්න පුළුවන්. ගේ කැඩෙන්න පුළුවන්, හොරු බිඳින්න පුළුවන්, පුපුරන්න පුළුවන් නේද? භූමි කම්පා ඇති වෙන්න පුළුවන්, සම්පatti විපatti වෙනවා. අපි ළඟ තියෙන ජීවත් වෙන්න බෙහෙත් ටිකක් හරි ගන්න තියෙන හඟවල තියෙන සල්ලි ටික හොරු ඇවිල්ලා පැහැර ගන්න පුළුවන්. සෝමාවති අම්මා පැලඳගෙන ඉන්න ඔය රත්තරම් මාළේ වෙන්න පුළුවන්. රත්තරම් වලලු ටික වෙන්න පුළුවන්. යාන්තම් මේ ශාරීරිය සරස ගන්න තියෙච්ච ආභරණ ටික කොහොම තීදි සමහර අය අද කාලේ බෙල්ලත් එක්කම ඇදගෙන කඩාගෙන යනවා. එහෙම වෙන්න පුළුවන්. සම්පatti විපත්තිය කැඳවන්න පුළුවන්. ඒ සම්පatti මතින් අපේ තෘෂ්ණාව වැඩෙන්නත් පුළුවන්. එනිසා මේ කරුණ දිහා බලලා ජීවිත අසහරත්වය අනීත බව දකින්න විනාශයනේ මරණය කියන්නේ විනාශය. උපසංහරණතෝ දෙවනි කාරණය. උපසංහරණතෝ කියන්නේ සමහර අවස්ථාවලදී අපට තියෙන දේවල් අපේ ශරීරයට ජීවිතයට උරුම දේවල් ඇතහැරෙනවා. හිතන්නකෝ අපි මේ ප්‍රදේශයේ ඉඳලා කොළඹ ඉඳලා මොකක් හරි හේතුවක් නිසා අපට යන්න වෙනෝ එක්ක යාපනයේ දිහාට. අපි ආශ්‍රය නිස්සය කළ හොඳ අයගේ ඇසුර අපට සමහරට අතහැරෙනවානේ. අපි ඥාතින් දුරස්ත වෙනවා. එහෙම වෙනවා. මරණයේදී වෙන්නෙත් එහෙමයි. ලෝකය, දරුවෝ, ඒ වගේම වස්තුව දීපල අතහරින්න වෙනවානේ. ඒ නිසා මේ ජීවිතේ අසාර බවක් තියෙනවා කියලා කල්පනා කරනවා. වහා හිත හදන්නලු. වදක පච්චුපට්ඨානතු හැම තිස්සේම මරණය වෙන්නට පුළුවන් මේ අවට තියෙන ප්‍රත්‍යයන් නිසා. අපි ගහක් යට හිමනට ඉන්නකොට ගහකඩම් වැටිලා අත්තක් කඩම් වැටිලා අපිව මැරෙන්න පුළුවන්. බස් එකට නගින්න පින්නතුනි පාරේ ඉන්නකොට මොකද වෙන්නේ? වෙනත් වාහනයක් අනිත් පැත්තෙන් ඇවිල්ලා අපිව හප්පලා මරන්න පුළුවන්. නේද? වැවකට ටිකක් නාන්න ගියොතින් එහෙම අපි ඕකට වැටිලා එරිලා මැරෙන්න පුළුවන්. මුහුදේ ටිකක් පීනන්න ගියොත් රැළ පා ගන්න ගියොත් අපිව මුහුදට ගසන් යන්න පුළුවන්. ඒ නිසා මේ අපට තියෙන හැම දෙයකින්ම අපිව නැති කරන්න පුළුවන්. ඒක ඒකේ වදක පච්චුපට්ඨානතෝ ඒ දිහා බලලත් ජීවිතය ඉක්මනින් හදා ගන්නවල හිත. ඊළඟ වටිනාම කාරණයක් කාය බහු සාධාරණතෝ මේ කය අපි හිතනවා මට විතරක් අයිති කියලා. නෑ නේ මදුරුවොත් හිතනවා. නෑ අපිටත් අයිති. ඕකෙම තමයි එළිය ටික බොන්න ඕනේ කියලා මෙහෙම් පන්නනකොට අනිත් පැත්තෙන් එනවා. අපේ සමහර අම්මලා සියලු සත්වයෝ නිදුක්කෙත්තා නීරෝගී වෙත්තා සුවපත් වෙත්තා කියලා ඩෝන් ගාලා ඇඟේ හිටපු මදුරුවට දෙනවනේ. ඒ සතා සුවපත්. මදුරුවා හිතන්නේ කොහොමද? ඔක ඔයාට විතරක් නෙමෙයි. ඔය හොඳට තින්නේ ඔක මටත් අයිති එකක්. කාය බහුසාධාරණතෝ හැමෝටම සාධාරණයි වගේ. කොච්චර විස බීජ ගේම විස බීජ හදන සත්තු වෙනවද? මේ ශරීරයේ හරහා නේද? පණුවෝද කොච්චර දේ ඒ නිසා හැමෝටම සාධාරණ දෙයක් මට විතරකයි තිනේ අසාරත්වයේ දැකලා හිත හදා ගන්නලු. ආයු දුබ්බලතු අපිට ගොඩක් අවශ්‍ය නැහැ. අවශ්‍ය ටික ටික ටික ටික මනුස්සයර ගොඩක් අවශ්‍ය නැහැ. ආයුම් කීයති මච්චානං කුන්න දීනං ඕදක. පුංචි දියවලක් වගේලු ආශය ටික දවසින් දෙකකින් හිරු පායපුවන් දියවල සිඳෙනවා. ඒ වගේලු ජීවිතේ. ඒ නිසා ඉක්මනින් හිත හදන්නලු ධර්මයේ හරහා මේ අනිත්‍ය ස්වභාවයේ විනාශ ස්වභාවය දැකලා. අනිමිත්තතෝ මේ ජීවිතේ නිමිති ගන්න බෑ. මම මෙහෙම කරනවා. මෙහෙම කෙනෙක් වෙනවා. මම මැරෙන්නේ 80 පන්නලා. මගේ ශරීරයේ හොඳ තැනක වැළලෙන්න ඕනේ. මම මැරලා අනිවාර්යෙන් යන්නේ දිව්‍ය ලෝකෙට. එහෙම නිමිති ගන්න පුළුවන්ද? බැහැ නිසා අසාරයි. ඒ බව අසරණ බව දැකලත් හිත හදා ගන්න ඕන. අද්ධාන පරිච්ඡේදතු පින්තුනි වැඩි කලක් නැහැ. මේක ටික ටික බැලින්නම් හැමත මගටම වියදම් වෙලා. නිදියන්නේ 60ක් ජීවත් වෙනවා කියන අද කාලේ. 60න් 30ක්ම බුදිනවනේ. රාත්‍රියේ. ඉදිරි 30න් බලන්න පින්නට පුංචි කාලේට අවුරුදු 10ක් විතර වියදයි. තව 20යි. ඒ 20 කන්න බොන්න නාන්න නටන්න රැකියා කරන්න. එහෙම බැලුවාම හිත හදන්න කාලේ බොහෝම අඩුයි. ඒ නිසා එහෙම කල්පනා කරලත් හිත හදා ගන්නලු. කන පරිත්තතෝ කන කියන්නේ ක්ෂණයයි. ක්ෂණ භංගුරතාවය. ක්ෂණ භංගුරා ਸਰව ධර්මාහ කියලා මහායාන බෞද්ධ දර්ශනීය පවා කියලා තියෙනවා. khayang වයං ධම්මෝ වහා නැසෙන සුළුයි සිඳෙන සුළුයි. මෙන්න මේ විදිහට බලලා හිත හදාගන්නලු වහාම ලැබුණු මේ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න. ඔබ මනුස්ස ජීවිතය ලැබුවා. ඒ වගේම පින්නතුනේ බුද්ධෝත්පාද කාලෙක ඉපදුණා. බුදු බණට සමීප වෙනවා. සහ අංග විකල නොවුණු ජීවිතයක් නේද? ඒ නිසා ඔබට ක්ෂණ සම්පත්තිය ලැබිලා ලැබුණු අවස්ථාවේ ගැඹුරින් කරුණු බලලා සරලත්වයේ ඉඳලා ගැඹුරට ගිහිල්ලා ආන්න ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා කියලා ජීවිත පරිඥාණය ලබලා වහාන්නක සසරෙන් එගඩ වෙන්නට උත්සාහ කරන්න කියලා බුදුහාමුදුරුව අපව මෙහෙවන අපට ආරාධනා කරනවා. ඒ නිසා පින්නතුනි ඔබ මීට වඩා මේ දේශනාව දිගට ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ නේ. කාලයත් අපි අවසන් වෙලා යනවා. අද මේ පින්වන්ත මහා පින්කාමී ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ තාම පින්සිතින් අපේ පින්වත් R.W. සෝමාවති මෑනියු ඔපල් පාක් බටකැත්තර මඩපාත පිළියන්දල ප්‍රදේශයේ ඉඳලා දූදරුවෝ පවුලේ සම්බන්ධය කවුරුත් ඉන්නවා පුංචි දරුවෝත් ඉන්නවා ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන වසර ගණනාවකට පෙර මිය පරලෝකීය මව්පිය දෙපළ සෝමාවති අම්මගේ සිහිපත් කරනවා. ඒ වගේම RW ඥානසේන ඒ පියා මේරි මාග්‍රට් ඒ අම්මා ඒ වගේම යූ ඇලන්නෝනා නැන්දනී යූ ආතර සිඤ්ඤෝ මාමා ඇතුළු කොට ඇති මේ හැමෝම සිහිපත් කරලා නම් මියේ පරලෝකීය පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සිද්ධ කළ මේ පින මේ කුසලය අපේ මළගී ඥාතින් අනුමෝදන් වේවා. ඔබේ මළගී ඥාතින් අනුමෝදන් වේවා. මේ හැමෝම මේ පින් ලබා ගනිත්වා. උතුම් ශාන්ත නිවනටපත් වෙත්වා කියලා සාදු කියන්න. දෙවියෝද මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ටත් උතුම් ශාන්තිය වේවා කියන හැඟීමෙන් පින් දෙන සාදු කියන්න. සිද්ධ කළ මහ පිණී බලෙන් ඔබ සැම සුවපත් වේවා. ඔබට පැමිණෙන අනන්තවත් කරදර බාධක දුක් පීඩා දුක් ගැහැට සියල්ල සමනය වේවා බුද්ධාලෝකයේ ලැබේවා ධර්මාලෝකයේ ලැබේවා ආර්ය මහා සංගරුවනෙහි ආශිර්වාදේ මේවා කියලත් සාදු කියන්න මේ පිනේ බලෙන් දෙවියන්ට මේගේ ඥාතීන්ට ඔබ අප සෑම දෙනාටම නිර්වාණ අවබෝධයේම පසක් වේවා කියලා දිෂ්ඨාන කරන්නේ කෙලෙස් වෙනසේවා සත් සිත් නිවියේවා රෝග දුරු වේවා හැමට යහපත් උදා වේවා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඔබ හැම දිනාට සම්මා සම්බුදු සරණයි